එන පස්වනිදා රාත්‍රී වෙනකොට අපි සියලුම ගොයි බිම්වල පෝෂ්‍ය ව්‍යාපාරයක් දියත් කරනවා. ඒ වගේම තමයි එතනින් පස්සේ අපි ලබන මාසේ 9 වෙනිදා වෙනකොට අපි මේ රටේ ගොවි ජනතාව ප්‍රාදේශීය වශයෙන් අපි පටන්ගත් උද්ඝෝෂණ මාලාව අපි ජාතික මට්ටමට ගේනවා. අත මාසේ 9 වෙනිදා කොළඹට එන්න සූදානම් වෙන්න ගොවියගේ හයිය පෙන්වන්න, ගොවියගේ බලය පෙන්වන්න අහිංසක ගොවි ජනතාව මේ නිරෝධක මහ වැලි කතරත් සමග ජීවන මහ අරගලයක යෙදිලා තමුන්ගේ දාඩිය මුගුරෝලි මේ මහ පොළොව තෙත් කරලා රටට බත සරි කරන අහිංසක ගොවි අම්මා තාත්තගේ දාඩිය කඳුළු කොයිවත් ඉන්නට සූලාකණ්ඩ මංකොල්ලකණ්ඩ දෙන්න පුළුවන්කමක් නෑ.